මම අද උදේ බෙහෙත් ටිකක් ගන්නවා දතේ අමාරුවක් හැදිලා මේ බෙහෙත් ටිකක් ගන්නවා. දොස්තර මහත්තයා බෙහෙත් ලියලා දුන්න නර්ස් නෝනා සිටියන් අනේ දෙයියනේ වුණාට බෙහෙත් ගන්න තැනට ගියාට පස්සේ ඒ කටිය ඖෂධ දෙන්නගෙන නිකුත් කරන කට්ටිය ස්ට්‍රයික් එකක් කියනවනේ. දැන් ඉතින් අපිට සල්ලි තියනවාද? එහෙම සල්ලි තියනවා නම් අපි යන්නේ නෑනේ ආන්දරේ ඉස්පිරිතාලට බෙහෙත් ගන්න. සල්ලිත් නැතුව අපි මොනවද කරන්නද? දැන් ඉතින් එයාලට කියනවා බෙහෙත් දෙන්න විදිහක් නැහැලු. අපි අද මේ හොස්පිටල් එකට ආවේ මේ අම්මට යාතට බෙහෙත් ගන්න කියලා. මේ දොස්තරලා බෙහෙත් ලියලා දෙනවා. නර්ස්ලාත් මේ ඒ දේ කරනවා. බෙහෙත් ගන්නවා බෙහෙත් නැහැ. ෆාමසියෙන් ගන්න කියනවා. ඉතින් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන මේක මේ මේ ලොකු ගැටලුවක්. අපි නිකන් රස්තියා දෙනවා බෙහෙත් ගන්න අපිට සල්ලිත් නැහැ. ඇත්තන ෆාමසියෙන් ගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක් අපිට. මේක මොකක් හරි මේ බලදානේ බලන්න ඕන දෙයක් මේක.